කර්මයේ ජීවිතම ඒක සම්පතේ මනෝවිද්‍යාවේ බුද්ධ ආශිත දේයයන් සඳහා අපායේ ජීවිතේ පරිත්‍යාග කළ යුතු මහතාට අද තුන්දේ සම්මානන හොඳයි කියලා කියනවා. මේ අතිගැන්වීමට සුදුසු ස්ථානයක් ඇතිනම් මම කල්පනා කරනවා මේ තුන්දේ සුදුසු ස්ථානයක සිටින නිසා මේ ස්ථානයෙන් දැන් අපට ඒවාදින් සඳහන් මේකා දෙවියන් නිමිය සිටින අපට දැනගන්න කරදරයි අනුමෝදන් කරන්නේ අනේ සාදු අනේ සාදු අපේ ජීවිතවලම කියලා අනුමෝදන් වන්නේ කියලා. ඒ දැනන මනසේ සම්මිලිත දවසක් අනේ සිටිත මාර්ගයන් පස්සේ බුදුජානක මහත්මයා ප්‍රකාශ කරනවා මුත්තකම් බන්නේ දහසතු වේලා මොනාම දාස්මනෝ අවෝති සෝයෝ කම් දානමලාති මහා දානං ඉස්සර කාලයේ මෙකටදී විද්‍යා වේලාම කියන දාසිනේ ඔහු මෙලෙහි මහා දානයක් පරිත්‍යාග කළා සතරාසීති භූතිය පාටි සංස්ථාන නදාසී සම්පූර්ණ සිදුවීම් හදන් වන පාත් සතිය පාවිලා සම්පූර්ණ කළා ස්වර්ණ පුරාණේ සංකල්ප පස්තරම් පුරවයි. එවැගේම චතුරාර්ය සත්‍යයේ සම්පාද සාස්ත්‍රාන්ත වාසියේ සිදු පුරාණේ අත්තරෙන් හදන පාස්තර අපේ පාස්තර ප්‍රකාශලා සිදු පුරවයි. එවැගේම චතුරාර්ය සත්‍යයේ සංකල්ප පාස්තර සාස්ත්‍රාන්ත වාසියේ සම්පාද සත්‍ය වන සැකනවල පාත්‍රාතු හාස්දහස්යෙන් දක්වලා ඒ සෑම පාත්‍රයක්ම අමුරක්තරම් වලින් ඒ කියන්නේ නොකලන රක්තරම් වලින් පොළොන්නයි කියලා කරේ. ඒක නෑසේ මේ පරිත්‍යා සම්බන්ධ වස්තු වල අමුර කොහොමද කියලා හිතාගන්න පුළුවන් වන්නේ කොහොමද? සතරාසීති හත්ස සංස්කාරණ හදාසි. අතුන් අතු පාත්‍රාතු දක්වලා. සතරාසීති අක්ෂර සංස්කාරණ හදාසි වගේම අක්ෂයන් සෝහාන්දාහ පොඩාසනාය. ඒ වගේම දක්වලා තියෙනවා චතුරාර්යදී සාස්ත්‍රාණලාපි දෙනනි. සෝහාන්දාහ පොඩාසනාය චතුරාර්යදී සාස්ත්‍රාණලාපි මාත්‍යන් දෙදෙනා වැඩි වෙනවා තරම් පවතිනකට රක්ෂක සෝහාන්දාහ පොඩාසනාය. යන්තාවේ ලැබෙන දානයේ දෙවිලා තියෙනවා චතුරාර්යදී සංඥා සාස්ත්‍රාණලාපි කියලා. කවුරු දාසේ විශ්වාසය පරතේ සිටින කන්‍යාවන් සියලු මහා බලමින් පවතිලා පූජා කරයි. සතරාත්මී පරමන්ත සංස්ථානය දාසී පළක්වතු ආදාහ පූජා කරයි. සතරාත්මී වස්තේ කෝටි සහස්‍රාණි අදාසි. වස්තේ කෝටි අතුහාර දාහක් පූජා කරයි. මේ අර කර්මයේ අතුහාර දාහ දාන වස්තේ කෝටි අතුහාර දාහ පූජා කරයි. ඕපනවාදෝ අනුමත පානස්ස කල්යස බුද්ධස දෙවියස සීලස මධ්‍යෝ මන්නේ විස්සන්දන අනුගුණ දේවල් දෙනලද දේවල් ගැන අවර කතා වගේ හරියට ගඟක ගලේ ගලේ ගලාගෙන යන ආසේ ඒ දෙනලද දේවල් ගලාගෙන යනවා ඒකෝට මේ විදිහට මහා විශාල දානයක් එදවා ඒ වේලාම කියන දාසනය පොඩක් කළා. ඒ වටිනාකම අපේ ඇදේ වස්තුවේ ඉලක්කම් වලින් දක්වන්නට බැරි තරම් විශාල මුදලක් ඒ සඳහා නිරන් කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වාසයක් අත්තර හදන්නට කොපම නියදමක් හරි දෙකක් පාස් 80000ක කොපම නියදමක් ඒ සඳහා වැය කරන්නට වෙයි. සාමාන්‍ය වාසයක් අත්තරෙන් පුරවන්නට කොපම රත්තරන් අවශ්‍ය වේද ඒ රත්තරන් වල අගිය කෙටෙක් දෙයක් මේ ඇයි කතා ගන්න පුළුවන්. කොහොමද 200000ක් තියෙනවා. ඒක ඇතුළේ වටිනාකම කෙටෙක්. ඒ වගේම අතුමහා පසුරාදා සතාසු 4000ක් පලස්සතු 4000ක් කන්‍යාවන් 80000ක් ඒ සෑම සංයාවක්ම සෑම ස්වර්ණබරණයකින් පරිසම් පිළිගන්න බව විශේෂයක් තියෙනවා. මේ අතුන් අතුන් ආදී සෑම දෙයක්ම සෑම දෙයක්ම ඒකට අවශ්‍ය සෑම වස්ත්‍රාභරණ අලංකාර ආදී දේවල්ම පරිසරයක් සකසන දෙයක් බව ඒ සූත්‍රයේ වචන දක්වා තියෙනවා කියලාට සම්පූර්ණයෙන්ම. ඊළඟට මේ කලත් ප්‍රතිපාලතාව ඒක අමතරව මේ කනබල දේවල් සම්බන්ධ කරන්න ඉඳලා ඉඳලා ඒක ඉඳලා ඉඳලා තමයි යන්නට හැකියාවක් නැහැ. ඒ තරම් විශාල දානයක් මේ පරිසරයේ වේලාවක් තියෙනවා. බුදුදාන මාසේ මේ දානය ගැන විස්තර කරලා ප්‍රකාශ කරනවා. මේ යන්නේ පිළිපිට සිතුමාට ඔබට විශ්ලේෂණය කරන්න පුළුවන් මේ වේලාව කියන දාපිනා වෙන කෙනෙක්ට එදා දාන්නේ දෙන්නේ කියලා. මොකෝ කණේ සංඝහත කියන දස්සන් පන්නේ මොකද කියන්නේ කාටද කියලා. අහංකෝපන්තේ සම්මේලන වේදාන දාසනෝ අවෝති අහංකං දානං අදාසින් මහා දානං මමයි ඒ කාලේ වේලාමණන් සිටියේ මමයි ඒ බාණිය පූජා අපේ බෝධිසත්ව වේලාමණන් සභාවන කියලා සිටින විට වේලාමණන් පූජා කළේ ඔව් අක්ෂරෝධකේ කතන කාලේ සිටි අනාගාජි අසෝපාරදාක කුමාරෝ රෝහලට දෙන්නේ ඇතැම් නිර්දිෂ්ටයන් හදලා ඒ අය රජකම්ල පසු වාට පසු ඒ කියන ආකාරයෙන් විශාල සංකල්පයක් තියෙනවා නම් පූජා. ඉතින් මේ තමයි විශාල ධනසම්පේක්ෂණ මට කරන්න දෙයක් නෑ කියලා හිතලා තමයි මේ වේලාම කියන වාක්‍යය ඒ කියන විදිහට මහා විශාල පරිත්‍යාගයක් කියලා කළේ. ඊට පස්සේ තියෙන කතාව තමයි අපට වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒනකෝපන සම්මේලන දහපති දානේ නකෝටි දක්ෂිනියෝ අහෝසී නෝ නකෝටි දක්ෂණං විසෝ දේති එදා ඒකා විසාරමා දානයක් පරිත්‍යාග කළා බුදුරජාණන් නෝකෝති දක්ෂණියෝ අහෝති දක්ෂණියෝ වෙනේ නෝකෝති සුද්ධ පදා වේදන් පිළිගන්නට සිටිනේ เนี่ยด้านหน้าผู้ปฏิบัติดาวเสาเดียวดาวหนึ่งดวงดาวหนึ่งดวงดับที่หนึ่งดวงละกันเนี่ยดับที่หนึ่งดวงนี้ตู้ที่เชื่อเกิดอาเอดานี้ที่กันนี้ที่ที่นั่นเองโน้ตโพสีดับที่นั่นนี่ตัวเดียวที่ที่เชื่อเกิดที่ดับที่นั่นเราพาสุดที่พาไปที่ที่พาไปที่พาสุดนั่นเองสมัครตัวเป็นเกิดอาที่ที่นั่นเองเนี่ยดับที่หนึ่งดวงนี้ที่เนี่ยตัวที่มันดับที่นั่นนั่นก็ที่ดับที่หนึ่งดวงที่เราเกิดอานี้ที่ดับที่หนึ่งดวงที่พาไปอัศวินเนี่ย දක්වා තිබෙනවා කියලා. එතකොට මේ සියලුම පුද පූජා පිළිගැනීම සුදුසු නිසා තමයි දක්ෂිනේ කියලා ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අස්පාලි පුද සංගරත්නය තුළ තියෙන එක්තරා ගුණයක් දක්ෂිනේ කියන ගුණය. ඒකයි දාන පූජා කලේ අපස්සෝ පාද කාර්යය. සංඝ කියන වචනයවත් අහන්නට නැරඹෙන කාලයක එතකොට දක්ෂිණී කියන ගුණයට අදම් කිසිය සදා ඒ දක්ෂිණී ගුණයෙන් යුක්ත කිසිය සදා සිදුවේ නැහැ දාන්න පිළිගන්නේ ඊට පස්සේ බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරනවා යම්කෝ ගහපති වේලාමෝ දානං අදාසින් මහා දානං යෝතිකං විච්ච සම්පන්නං බෝධිය ඉදං කතෝ මහත්තරෝ සම්පතය. එදා බුදුසසුනේ වේලා ධාතුන ඒක්ෂා ඒක්ෂා යෝජන පරිත්‍යාග දාන දිනවා නම් මේ දානයට වඩා වැඩි නම් දේශේ සම්බුද්ධ සම්පන්නං බෝධියේ කුසමන සෝවාමෝ කුද්දේකේ සාහාර වේල පරිත්‍යාගයෙන් ලබන්නට පුළුවන් වේ ඒ දින ඉදම්කටෝ මහත්තර කණන් අරතුනට වඩා මහත්ඵල මහාන සංසම්පාදයට කියන්නේ මේ වේලාමකෙන් බාහ්මණයා ඒකාකාර නිතර පරිත්‍යාග කළ දෙන ලද දානයට වඩා වැඩි දිනක් ඊට වඩා වැඩි මහත්ඵල මහාන සංසම්පාදයට පස්සන කුසල ශක්තියක් එකම සෝවාමෝ කුද්දේකේ එකම ආහාරයේ ලක් පරිත්‍යාගයෙන් තුළින් ලබන්නට පුළුවන් කියලා බුදුදානම වදායි. ඊට පස්සේ ප්‍රකාශ කරනවා ඉතසෝවාන් කෙනෙක් නෙවෙයි වේලාම සෝවාන් වූ පුද්ගලයෙක් දෙනකොට යම් දානයක් දෙනවය. ඒ වගේම අර වේලාම බාප්මිනාමින් දානයක් පරිත්‍යාග කරනවා. මේ දාන දෙකම එකතු කළාම ඒකෙන් වෙන ආනිසංසයට බදා ගියාන සංසයක් සතරදාගාමී එක්සයිට් එකේ ආහාර වේලක් උදාගෙන දෙන්න ලබන්නට පුළුවන්. පස්සේ ප්‍රකාශ කරනවා සෝවාන් මුක්තිය කෙනෙකුට ඥානයක් දෙනවා සකදාගාම මුක්තිය කෙනෙකුට ඥානයක් දෙනවා අර වේලාම වාසනය දුන්න ආකාරයේ අතිශය නදර පරිත්‍යාග කළ දාන්නේ පරිත්‍යාග කරනවා මේ සෑම දානයකම ලැබෙන සෑම දානයකම ලැබෙන පුණ්‍ය ශක්තියට වඩා වැඩි පුණ්‍ය ශක්තියක් මහත්කයි මහානිසංස භාවයට අර්ථන කරන සත්‍ය අනාගාමී එක්සයකට දක්ෂිනේ දිනුනේ ඒ අනාගාමී එක්සයකට ආහාර දෙන පූජා කිරීමෙන් ලබන්නට පුළුවන්. විකප්ප ප්‍රකාශ කරන්නේ ගෝවාන් සියදෙනෙකුට සකදාගාමී සියදෙනෙකුට අනාගාමී සියදෙනෙකුට දෙන දානයයි දේවාන් ධාත්මයන් දානය හා සමාන දානයයි යම් කෙනෙක් දෙනවා නම් ඒ දාන උත්සවයෙන් වඩා බැරි කෙනෙක් රහතන් වහන්සේ කෙනෙකුට එක ආහාර වේලක් යොදා දෙන්නට ලබන්නට පුළුවන්. ඒකකට වේලාන් සූත්‍රයෙන් අදාළ කරුණු කාරණා ප්‍රකාශ කිරීමේ සිතන්නට පුළුවන් වෙන දෙන්නට ඕනා. මේ අස්වාදින්ද සංගරත්න උදෙසා යම් කෙනෙක් තමක් පරිශය කරනවා නම් ඒ මත්තම කුසල ශක්තිය කොපමණ උසස්කමද කොපමණ මහත්ඵල මහන්සස් භාවයට පත් වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කවදාවත් අතිශෝක්තියෙන් නම ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොරුවක් ප්‍රකාශ කරන්නේ සත්‍ය සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකේ ප්‍රකාශයෙන් ලබා ගන්න. ඒකේ ආදී විදිහට කවුරුන් කියනවා ඒවා සමාස කරන්නේ අන්තිරාම කියන්නේ ඒකෝට ඥානයට සතුටු වන්නට පුළුවන් එකම විස්ති සම්පන්න සෝවාන් වූ පුද්ගලයෙකුට දැනගත් දානය අරසා විශාල දාන මහා විශාල දානෙට වඩා වැඩි අධ්‍යයනක් සතරදාන කෙනෙකුට අනාගාමී කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට දැන් දාන ප්‍රමාණය එන්නේ ස්පස්තියකට කියලා මම හිතාගන්න පුළුවන් ඒක තමයි සතුටවන්න පුළුවන් මේ සාරසාර කොහොමද පස්සක් කරගෙන මහා විකාර පුණ්‍ය සංගය දැන්ත කර දෙන ඒකේ පස්සේ මේ දානීය පුණ්‍ය කර්මය කොහොමද අපි අත්දැක ගන්නවා එතකොට මේ දානය අපි පූජා කළා ඒකෙන් අපි යම් කිසි කෙනෙකුට අනුමෝදන් කරනවා නම් ඒ අනුමෝදන් කරන අනුමෝදන් ඒ අයත් ඒ කියන අනුමෝදන් වෙනවා නම් ඒ අයත් මේ කියන මේ ආකාරයෙන්ම ලබා ගන්නට පුළුවන්. නිසා අපි කල්පනා කරමු අපි ඉස්සරහ අපිට දෙන ඒ අතනමින් දැන් දින කීපයකට නැත්නම් ටික දවසකට මුලදී මේ ජීවිතේ මාතාවට ඒ වගේම ඒකේ මාතාවට අපට මේ විශාල පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා මේ කියන ශක්තිය සම්පූර්ණ වෙනයට ආස්වාද වේවා ඒ මේක අනුමෝදන් වේවා මේක අනුමෝදන් යම් දෙකින් දුකකටපත් වේවා සම්පූර්ණවත් වෙනවා ඒ වගේම ඒ අයට සම්පන්න ලබා ගැනීමට මේකත් පස්සේ හේතු වාසනා වේවා ප්‍රතිගාමී වීමට මේකත් පස්සේ හේතු වාසනා වේවා ඒ අයට මේක කුසල් පස්සේ නමමා යෙන පස්සේ මේකත් අපිට හේතු වාසනා වේවා කියලා දැන් අපි ධම්මේ නාමයෙන් නමෝදෝයෙන් දාතාවෙන් ධම්මේ නාමයෙන් හොඳයි දැන් මේ නිවිය නාමයෙන් වෙනින් කටයුතු එකමක් වශයෙන් අපි ඉතින් කළා. ඒ අයට මේකෙන් ලැබුණා ඒ කියන්නේ ඒ අය මේකෙන් අනුමෝදන් වුණා නම් ඒ කාන්තාවකින් ඒ අයට ඒකෙන් ලැබුණ මහා පුණ්‍ය ශක්තියක් තියෙන නිසා දුක తీරේකදී නම් දුකෙන් අරින්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ වගේම සතුටුම්පත්තාව තියෙන ප්‍රේමයේ හැකියාව ලැබෙනවා ඒ වගේම යම් ආකාර දුකකට පත්විය නම් දුකෙන් අරින්න දක්නට පත්විය කාන්තාවෙන් කියනවා වාසනාව වෙනවා මේ ධර්මයෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අත වශයෙන්ම ලෞකික සැප සම්පන්න භෞතික සැප සම්පන්න ලබා ගැනීමට තමයි ඉවහල් ගන්නේ. මේ දවසේ භවභෝග සත සම්පත් ලබාගත්තාට පස්සේ බොහෝ දෙනෙක් දන් දීලා ලැබෙන දවසේ භවභෝග සත සම්පත් නිසාම නැවත නැවත සංස්කාරයේ බිඳක් ගන්නවා බොහෝ විට යාමී වෙනවා. මේ සත්‍යයක් අපේකින් තේරුම් ගත යුතු කාරණාව. දන් දෙන්න ඕනේ දන් දෙන්න දන් දුන්නේ නැත්නම් කවදාවත් අපට දවසේ සත සම්පත් ලැබෙන්නේ නැහැ භවභෝග සත සම්පත් ලැබෙන්නේ නැහැ. ඒකේ ජීවිතයේ දුන්නා නම් දෙන්නේ අනාගත ස්වභාවය. ඒ නිසා දන් දීපේ. එසේ වත් දන් දුන්නාට පස්සේ ලැබෙන ලෞකික සතු සම්පත් නැත්නම් මේ බහුකෝණ සතු සම්පත් ආදී කියන බොහෝ දෙනෙකුගේ සිත තුළ පද විදුකමක් සෑදරකමක් ලෝභකමක් ඇතිවෙයි. බොහෝ සංහාවෙන් බය කරනවා තව තවත් ඒවාම දිනු කර ගැනීමට උත්සාහ කරනවා. ඒ දැන ඇලි දෙලි වාස්තේ කරනවා. ඒවා දෙලි මිනිසුන්ට අත්කන්න දෙදෙනදී මතු සමීපව කටයුතු කරනවා. බොහෝ විට මේ අය ඒ අතීතයේ සම්බන්ධ කුසල විපාක සාක්ෂියෙන් අපිට මේ මෙවැනි බහුකෝණ ලෞකික සතු සම්පත් ලැබුණා කියලා දෙකන්නේ නැහැ. ඊට අමතරව එයා කෙරෙහි ඒ ආකාරයෙන් බැඳිලා ඇරිලා සංහාරණයට කටයුතු කරලා මරණ මොහොතේ යම් හේකින් ඒ සංහාව ඒ අයගේ සිත තුළ දැනිට උනොත් අර බන්දීලා ලැබෙන විපාක ශක්තිය තුලින් අත්විඳී ලෞකිකත සංකප්න ඒ අය දුකට ග්‍රාමණය කරගන්නට හේතුව. ඒක කරගන්න. ඒක නිසා මේ කල්පනා කරගන්න ඕනේ මේ වෙනදෙන ලෞකිකත සංකප්න පරිපාලනය කළත් නොකළත් අපට ඒකාන්ත වශයෙන් ලැබෙනවා. ඒක නිසා මේ ලැබෙන ලෞකිකත සංකප්න පාදක කරන යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නිවන් යාමට අවශ්‍ය සංස්කාර දෙකෙන් නිදීනට අවශ්‍ය ගුණධර්ම පෝෂණය කරගන්න පුළුවන් වෙන නිසා මේ කුසල ශක්තියෙන් අපට ලැබෙන අර්ථන කුසල ශක්තිය වස්තව වශයෙන් තමයි නිවන් දැකීමට හේතු වන්නේ කියලා මෙයා හිතන්නේ. ඒ නිසා මේ දුක්ඛ වශයෙන් දෙමින් නිවන් දැකීමට හේතු වන ආකාරයෙන් මේ කුණුසක්ය අපි යම් කිසි විදකින් නැතකට යොමු කරන්න ඕනේ. ඒකේ නැත්නම් කවදාවත් දන් දීමෙන් ලැබෙන කුණුසක්යේ කියන නිවන් ලබා ගැනීමට හේතු වන ප්‍රතිපදාවට පරිවර්තනය වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් මේ පස්මානස්සතරණේ දැක්වලා තියෙනවා දානං දස්වා සම්පස්සේකේ කියලා පාඩය. දානය දීලා දානං දස්වා සම්පස්සේකේ ඒක සත්‍යයේ සාර්ථකනවා කියන එක. ඉතින් මේ පතන් පස්සේකේ කියලා ඒක පුතේ නම් පස්සේකේ තෙලිකුඩු කියන එකක් අපිට පොත්පත් වල දැක ගන්නට හම්බෙලා නෑ. ඉතින් අපගේ අවබෝධය අනුව පතන් පස්සේකේ කියලා හිතුවොත් අපිට කියන්නට පුළුවන් මේවා මගේ වචනේ බුදුහාමුදුරන්ගේ වචනේ නෙවෙයි. අනිත්‍ය සෝපාසය सती दुःखोपास्य सती अनाथोपास्य सती शून्योपास्य सती हेतुपरतोपास्य सती पटिष्ठ समुत्पादकोपास्य सती चतुवरे सत्यवत्तेन पास्य सती මෙයාගේ විකාකාරයෙන් ඒක අපට විස්තර කරන්නට පුළුවන්. ඒ කියන්නේ දෙනවද දානමය පුණ්‍ය කර්මය අනිත්‍ය වශයෙන් පැත්තේ ඉස්ලා කරන්නට පුළුවන්. දුක්ඛ වශයෙන් පැත්තේ ඉස්ලා කරන්නට පුළුවන්. අනාත්ම වශයෙන් පැත්තේ ඉස්ලා කරන්නට පුළුවන්. පැත්තේ ඉස්ලා කරනවා කියන්නේ නිවන විස්තර කරනවා කියන එකයි. ඒ වගේම ඒ නැත්තම් මේක අපිට ශූන්‍ය ධර්මතාවයෙන් ප්‍රත්‍යක්ෂා ගන්න පුළුවන් නැත්නම් ඒකකල් වශයෙන් දකින්නට පුළුවන් නැත්නම් පටිච්චසමුපාද ධර්මයේ වස්ත නඳලා පටිච්චසමුපාදයේ අන්තයන් මේකෙන් ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන් නැත්නම් තව ආවේ සත්‍ය වශයෙන් දකින්නට පුළුවන් දුක්ඛ සත්‍ය සංදේශ සත්‍ය ආදී වශයෙන් එහෙම කටයුතු කරන එක අපගේ සිත තුළ ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පාරවන්නේ විදර්ශනාමය භාවනා විදර්ශනා භාවනාමය සිටී පරම්පරාව. ඊට සත්‍ය එකේ දෙන නිවන් ලබා ගැනීමට හේතු වෙනවා. ඒ මමයාන පොත්වල තියෙන සතුටෝසිත ශූන්‍යතාවය කියලා කොටස එකක් අපේ තේරවාදී බුද්ධාගමනේ සමාජයේ මමයාන පොත්වල තියෙන අදහසක් මම ප්‍රකාශ කරනවා. දානයේදී සතුටෝසිත ශූන්‍යතාවයක් දක්වනවා. ඒ කියන්නේ අතර පැත්තෙන් දකින්න බැහැ යුතු ශූන්‍යතාවය. අතර පැත්තක් කියන්නේ මේ දෙනු ලබන දාන වස්තුව ශූන්‍ය වශයෙන් දකින එකක්. ඊළඟට දානයේ පරිත්‍යාග කරන අය ශූන්‍ය භාවයේ ශූන්‍ය භාවයෙන් දකිනවා තවත් පැත්තකින්. දානයේ පිළිගන්න ලබන අය තවත් පැත්තකින් ශූන්‍යය ශූන්‍ය වශයෙන් නිමතනවා. ඒ වගේම මේ දානයේ දීමේ ලැබෙන ප්‍රතිපාකයේ දුක්ඛේ දෙන අනාගතයේ කවදා හෝ බලයකදී දුක්ඛේ දෙන අය ශූන්‍ය වශයෙන් දකිනවා. අන්න ඕන දකිනවා නම් ඇත්තවත් වෙන්නේ ඒක සතුටෝටි ශූන්‍ය කාලයක් කියලා කියනවා. හතර ආකාරයෙන් දකින්න ලැබෙන දැකිය හැකි ශූන්‍ය දර්ශනය. මෙන්න මේ ශූන්‍ය දර්ශනය හරියට අවබෝධ කරගෙන හරියට ඒක තුළ ඒකම අත්දකින්නට පුළුවන් නම් ඒ තුළින් ඕවත් වෙනකොට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ බලයෙන්. එතකොට මේ කල්පනා කරන්නේ මේ දානෙදී මේ ඇයට යම් කිසි සිතිවිල්ලක් පහළ වෙන දානයක් දෙන්නට ඕනේ කියලා. චේතනාව පහළ වුණා. ඒ චේතනාවට අනුකූලව කායික ක්‍රියා රාශියක් සිදුකලා දානයට කිසිම සඳහා. ඒ වගේම මේ සඳහා වාචික ක්‍රියා රාශියක් සිදුකලා මානසික ක්‍රියා රාශියක් සිදුකලා. මේ ක්‍රියා එකක්වත් දැන් මේ මොහොතේම නැහැ. ඒ සියල්ලම මේ දානයේ කියන කිරීමේදී සැකසීමේදී විවිධාකාර යම් තාක්ෂායික ක්‍රියා සිදුකලා නම් ඒ සෑම කායික ක්‍රියාවක්ම මේ මොහොතේම නිසිත විදිය දක්ම වශයෙන් දකින්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් පිටක යම්තා වචන කියනවා නම් ඒ සෑම වචනයක්ම නිසිත විදිය ධර්ම නැති විදිය ධර්ම ඒ එකක්වත් නිර්මෝහයෙන් නැහැ කියලා මේ ආයත අවබෝධ වෙනවා. ඒවගේම මේ දානය සම්බන්ධයෙන් මේ දක්වා යම් සාක්ෂිතේ පරම්පරාවක් පිටුදන්ත කරගත්තා නම් ඒ සෑම සිතෙල්ලම මේ වෙන විට නැති වී ගොස් නිරුපයීද හේතුවක් මේ මොහොතේ නැහැ. මේ මොහොතේ පවතින මේ වර්තමාන වශයෙන් පවතින නාම නාම රූප ධර්මයන් පමණයි. මේ තාක්ෂයේ තේරුම් ගන්න එතකොට මේ ධර්මය මේ අය මේ දානයේදී නිදි කායික ක්‍රියා කරලා වාචික ක්‍රියා කරලා මානසික ක්‍රියා කරලා ඒ සෑම අවස්ථාවකදීම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් වැලකීමක් නැතිවීමක් හර අන්තිමයක් දෙන්නේ අපි තුන් මේ කායික ක්‍රියාකලා මේ ලෝකයක් වශයෙන් කළා මේ දාන්නේ පිළිවෙලට මේ ආදී විවිධ කායික ක්‍රියා සිදු කළා. මේ සෑම කායික ක්‍රියාවක්ම සිදු කරන විට ඒ සිදු කිරීමට අවශ්‍යයි කියන සිතුවිල්ලක් පහළ වෙන දේශනාව සහිත. ඒ සිතුවිල්ල පහළ වෙන නිසා තමයි මේ කායික ක්‍රියා ක්‍රියාසිත කරන්නේ. ඒකෝද කායික ක්‍රියා දෙවෙනි ස්ථානය ගන්න ප්‍රධාන ස්ථානය ගන්න මේ කායික ක්‍රියා සිදු කිරීමට පහළ වෙන සිත් පරම්පරාව සිතුවිලි පරම්පරාව. ඒකයි අපිට වැදගත්. ඒ සිතුවිලි නැත්නම් කායික ක්‍රියා කියන්නේ. ඒ වගේම වාචික ක්‍රියා සිදු කරන විට ඒ සිතුවිලි ක්‍රියා ඇති වෙන නිසායි ඒ වචන පිටකලේ ඒ සිතුවිලි ඇති වෙන නැත්නම් වචන පිටවන්නේ ඒක නිසා වාචික ක්‍රියාවල නිවිලදකට හරිය කියන්නේ සමානයේ සිට පහළෝ ඒකේ ප්‍රතිස්ථාපිත ධර්මයන්ගේ පහළ වීම තුළ ඒ වගේම සමාජයේ සිටින මානසික ක්‍රියා පහළ වන නිසා මා මනස යම් යම් දේවල් සිටින නිසා ඒ නාම ධර්මයන්ගේ පහළ වීම තමයි සිදුවෙන්නේ ඒ නිසා මේ දාන දීම සම්බන්ධ යම් කායික වාචික මානසික ක්‍රියාවක් කරන නිසා යම් සිදුකලේ සමාජයේ පිට තුළ චේතනාව සහිත පිටින් පරම්පරාවක් පහළ වූ නිසා ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන දේශනාවන් විස්තරේ සම්මන් බදානේ හේතේක්ෂා සම්මන් කරෝති පායන වාචා මනසාචය. මේ චේතනාව මොන මානෙන් කර්මය කියලා කියනවා ඒක නිසා ඒ චේතන චේතනාවක් ඇති කරගන්න කයෙන් සහ වචනයෙන් දෙලෙන්න මානසින් කියලා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරේ ඔන්න පානවා නිසා. ඒතකොට මේ කොතර කම්මේ කියන්නේ අන්තිපස්මේ නිදාන කර්මයේ පුණ්‍ය කර්මයේ ගැන අවරක් තමයි සමාජයේ පිටතුල දේශනා උසල්තේ නාම ධර්ම වාස්තේක ඇති වෙන නැති වෙන යාමයි සිදුවේ. එතකොට මේ මොහොත ගණිතයේ සිටිවිලි ඒ නාම ධර්ම සිද්ධාවක් නම ඒ කියන්නේ අපන අනිත්‍යකදී ධර්ම වශයෙන් දැන් දකින්නට ඕනේ. එතකොට මේ ඒ සියස්චායන දේශනාව සහිත නාම ධර්ම පහළ වෙන විට මේ ඇට මේ දානයේදීදී යම් යම් වේදනා යම් යම් අවස්ථාවලදී පහළ වෙන දුක් වේදනා ඇති වෙනවා ඒ වගේම සමහර විට දුක් වේදනා ඇතිවන්නට ඇති සමහර විට බොහෝ විට උපේක්ෂා වේදනා ඇති වෙනවා මේ දානයේ දින සම්බන්ධයෙන් දේශනාවට ඇද සිටින පහළ වෙන විට ওই වේදනා ස්කන්ධයක ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් සිදුවනවා. මේ වේදනා ස්කන්ධය දැන් නැහැ දැන් තියෙන්නේ අප වර්තමානයේ අත්දැකීම වේදනා ස්කන්ධය. ඒ නිසා දානෙදී මේක පටන් ගන්න මොහොතේ සිට මේ මේ මොහොත දක්වා යම්තා වේදනා ස්කන්ධයක් ඇති වුණා නම් මේ වේදනා ස්කන්ධය ඇති වී නැති වී කිය ධර්ම ඒවා අනිත්‍යද කියා ඒවා නිරුද්ධ වී කිය. එවැනිම දානයේ දීමේදී යම් යම් සංඥාමය ආදී පිට තුළ පහළ වන මේ අසවල් දෙන්නේ අසවල් බඩු මේ අසවල් සුවඳ අසවල් වාග්ය මේ ආදී විවිධ විවිධ සංඥාමය ආදී සංකාර තුළ දැනසෝවා. ඒ දානයේ දීමේදී සංඥා සම්බය ඇති වූවාට දැන් මේ සංඥා සම්බය නැහැ ඒ සියලුම සංඥා සම්බයන් නිරුද්ධ වී කියලායි. ඒ වගේම මේ දානයේදී සම්බන්ධයෙන් දේශනාව සහිත විවිධ විවිධාකාර සිතිවිලි පරම්පරාවක් සමාජයේ පිටතට දැන් තුන සංස්කාරයන් දක්වලාගෙන ගියා. චිත්ත සංස්කාර ධර්ම. ඒ චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම නිරූපණයට නෑ. ඒ සෑම චිත්ත සංස්කාර ධර්මයන්ම අනිත්‍යයේ ධර්ම විවිධ විදිහේ ධර්ම වශයෙන් දක්වන්නට පුළුවන්. ඒ වගේම මේ දානයේදී සම්බන්ධයෙන් ඒ දාන වස්තුන් දක්වන විට ශක්තිඥාන ඇතිවෙනවා. ඒ සම්බන්ධයෙන් වචන පිට ක්‍රමයට ඒවා ඇතන විට ශක්තිඥාන ඇතිවෙනවා. ඒ දාන කියන්නේ දානයේ පිළිල කිරීමේදී සැකසීමේදී වේල සම්පූර්ණ වෙනීම තුළින් දාන විඥාන ඇති වෙනවා. සමහර විට ජීවා විඥාන ඇති වෙනවා රස දැනීම ආදී දේවල් සලාමක් තමයි මේ ස්පර්ශ කරන්නට සායක වෙන. කාය විඥාන ඇති වෙනවා මේ සෑම අවස්ථාවකදීම මනෝ විඥානක් පහළ වෙනවා. එතකොට ඒ විඥාන ස්කන්ධය පුත් ඇති වුණා, පැවතුණා, නැති වුණා මේ මොහොතේදී මේ දානයේ සම්බන්ධව සෑම විඥාන ස්කන්ධයක් නැති කියන්නේ. නිදානේ දීමට උපයෝගී කරගත් සිදුවන කර ගැනීම උපයෝගී කරගත් රූපස්කන්ධයත් සෑම ස්නේහයක් දාගෙන බිලි බිලි නැති නැති විදිය දන්නේ. ඒ ආකාරයෙන් පාසාම අනිත්‍ය වෙනවා. අපගේ රූප පිටට අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට තරහ පිටක් ගිය ගමන් මූණ පල් වෙනවා. සම්මත පිටක් ගිය ගමන් මූණ පත් වෙනවා. ඒ අර පිටට අනුව රූප වෙනස් වීම දැක්වීමට කලින් උදාහරණයක් මාතෘකාස්තයි. ඒ ඒ වගේම අපේ මේ දානයේදී සම්බන්ධී යම්තාව සිටිවිදිය දුනා නම් ඒ පිට හා සමගයේ තියෙන චිත්තජ රූපයෙන් ලැබෙන පිටින් හට ගන්නා සෑම රූප කලාව ගන්න පිට නැති වෙන එක නැති කියන්නේ. එතකොට මේ දානයේ කියන ඒවා අපි ප්‍රකාශ කරන්නේ කොහොමද? රූපස්කන්ධයේ ඇතිවෙමින් නැතිවෙමින් යාම, වේදනාස්කන්ධයේ ඇතිවෙමින් පැවතෙමින් නැති යාම, ඒ වගේම සංඥා සංකාර විඥාන කියන ප්‍රතිස්කන්ධයේ ඇතිවෙමින් පැවතෙමින් නැති යාම තමයි මේ දානමය පුණ්‍ය ක්‍රියාව කියලා පස්සේ වශයෙන් පරමාර්ථ වශයෙන් කතා කරනකොට අපිට කතා ගන්න පුළුවන්. ඒ වෙනනම් කවුද මේ දානය පූජා කරේ? කවුද මේ කන්නේ රැස් කරේ? ඇත්ත වශයෙන්ම කර්මයේ දානයේ පුණ්‍ය කර්මයේ සැලකෙනෙක් නෑ මෙන්න මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම තමයි මෙතන සිදුවන ක්‍රියාවලිය කියලා හරියට දකිනවා නම් එතකොට මම මේ කුසලයේ කළා කියන වැරදි දෘෂ්ටිය අපගේ පිටට ලැබුණන්නේ ඒ වැරදි දෘෂ්ටිය නැති වෙනකොට අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව නිසා කුසල කරනවා කියන තත්ත්වය සමාජයේ සිදුවන ක්‍රියාවක් වන්නේ කියලා කියනවා මොකද අපගේ සිත සිය ප්‍රඥාව වැඩ කරන නිසා මේ අවස්ථාවේදී තේරුම් ගන්නට ඕන මේ දානයේදී මේදී මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවිත තියෙන ඇතිවියා මහර අක්ෂිතවත් සිදු වෙන්නේ නැහැ මම දානය පිළිවෙලලා නෙවෙයි මගේ කුසල ශක්තියක් නෙවෙයි මේක අපි හිතන්නේ බොහෝ දෙනෙක් මම කුසලයේ කළා මගේ කුසලයේ කියලා ඒක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක් ඒක සම්මා දිට්ඨියක් නෙවෙයි ඒ නිසා දැන් අපි දන්නවා ඒ දානයේදී මේදී පහළ වූ චේතනාවල් නැති වුණා කායික ක්‍රියා නැති වුණා වේදනාව තමයි ඒ වගේම සායතන මේ මානසික ධානය තුනා වාර්තික ධානය තුනා ඒක බැඳී රූපස්කන්ධයත් ඇති වෙන නැති විදිය වේදනාස්කන්ධය සංඥා සංකාර විඥාන කියන සිත පන්දස් ස්කන්ධ ඇති වෙන නැති විදිය අනිත්‍ය විදිය හිතුවා කියලා අපි දැන් දන්නවා ඕනනම් දැන් මොනවද මේ පස්සට වැඩි බැලුවොත් අපිට තේරෙන්නේ ඉතිරලා තියෙන්නේ. කිසිවක් නෑ ඒ සෑම දෙයක්ම නිරුද්ධ වී ගන්න. මෙන්න කිසිවක් නැති බව හරියට ප්‍රත්‍යක්ෂ දෙක තමයි මේ ප්‍රඥා ඇතට දෙන විට අපිට තියෙන්නේ ශූන්‍යතාවය. ඔන්න දානයේදී දෙන එක්කෙනාගේ පැත්තෙන් ශූන්‍යතාවය කියන අර චතුකෝට්ට ශූන්‍යතාවය එක පැත්තක් නම් ප්‍රකාශ කරනවා. හතර ආකාරයකින් ලබන ලබන දැකිය යුතු ශූන්‍යතාවයේ එක් පැත්තක්. සමාධියේ පැත්තෙන් දානයේ දෙන එක්කෙනාගේ පැත්තෙන් ශූන්‍යතාවය ওই ආකාරයෙන් දකින්නට පුළුවන්. හැබැයි හැමෝටම මේ කරන්නට බෑ සමාධිය කියන තෝරන ප්‍රඥාව තියෙනවා. ඒ සමාධි ප්‍රඥා නැති කෙනෙකුට මේවා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට හැකි ධර්මයි. ඒ සමාධි ප්‍රඥා තියෙන කෙනෙකුට නම් ওই විදිහට හරියට කටයුතු කළා නම් ඇත්ත වශයෙන්ම මේ දානය දීමේ සමාධියේ පංචස්කන්ධ ලෝකයේ නිරුද්ධ කරන ආකාරය දකින්නට පුළුවන්. ඒවා සිත් භාවයට පත් වෙලා තෝනස්සේ පත්න ආකාරය දකින්නට පුළුවන්. එතකොට ඒ ඒවා සූත්‍රණය දැන් මේ දාන්නේ කියලා පස්වෙනි දැන් කල්පනා කරන මොනින් සූත්‍රණ. එතකොට මේ කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙයි. අන්නේ අවබෝධ වන අවස්ථාවේ කීපත් කරන අවස්ථාවේ පවතින මොකක්ද කියලා ඊළඟට කීපත් කරනවා. ඒ පායේ ඒ කීකරන අවස්ථාවේ ඒකමේදී පවතින යම් කිසි සමයේ ඔය කියන පංචස්කන්ධයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම. මේවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඊට පස්ව ඒ ඇතිවෙච්ච ධර්මයන් නැති විලාද පස්ව මම කියලා ඇතිවෙච්ච ධර්ම වලට අපි ප්‍රකාශ කරනවා නම් නැති විලාද පස්ව මම කියලා ප්‍රකාශ කරන්නට කිසිවක් ඉතිරවන්නේ ඒ කියන්නේ මේ ඇතිවෙන පවතින නැති වෙන ධර්ම තමයි මම කියලා අපි හිතන්නේ මගේ ආත්මය කියලා හිතන්නේ එතකොට මේවා තියෙන විට අපි මම මගේ ආත්මය ආදී වශයෙන් අපි මෙහෙම අල්ලාගෙන ග්‍රහණය කළාට ඒවා මේ ආකාරයෙන් නිරුද්ධ විලාද පස්ව නැති විලාද වුණාට පස්සේ මහාවෝ මගේ වශයෙන් ගන්නට කිසිවක් හේත නොවන ආකාරය සමාන්ට අවබෝධ වන්න ඕනේ. මොන්න මේ අනාත්ම දර්ශනය තුළින් තමයි ශූන්‍යතාවය ප්‍රකට ලෙසම අවබෝධ කරගන්නට පුළුවන්. එන්න මේ ආකාරයෙන් මේ අනාත්ම දර්ශනය විතර ශූන්‍යතාවය සහිත පත්ත ගන්නවා නම් යම් කිසි දානෙ දිය දෙන තැනත්තාගේ පැත්තෙන් මේක ශූන්‍යය කියලා හිතන්න පුළුවන්. ඊළඟට දාන වස්තු වශයෙන් බැලුවොත් අපි මේවාට විවිධ නම් දාලා කතා කරනවා මේවාලේ බතරේ පරිච්ඡේ සත්‍යය මොලේ සාකාරය වෙනවා නම් කතා කරනවා. මේ සෑම සංඥාවක් මත දෙසිත තුළ තියෙන හැඟීමක් පමණයි. ඒ සිතම එළවලෝක අපි දාන ලේබල් එකක් ඇලෙලා නැහැ. අපේ දෙසිතම ඒවාට අපි ලේබල් හදලා තියෙනවා. ඒකට මෙහෙම කියනවා මෙහෙම කියනවා කියලා අපි සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මතයේ පිළිගන්න අපි ඒවා සංඥා දාන කතා බහ කරනවා. මේ සංඥා ටික අපි එළවලෝලින් බලතෝලින් බලතෝලින් අයින් කරා නම් මෙතන තියෙන්නේ මොකද්ද? අපි බස්සටයක් ගත්තොත් බස්සට කියන්නේ දෙකේ කියලා කුටි කරලා මේ කුටි කරලා ඇවිල්ලා ඒ මාතේ කුටි ටිකක් ගෑවි. අර කන්නේ බස්සටේ කියලා දෙන්නට එතන තියෙන කුටි ටිකක් පවණයි. අර කුටි දෙකේ ගෑවිලා තියෙන්නේ. ඉතින් අර බස්සටේ කියලා දෙන්නේ ඒක එක එකට එක කියලා එක කියලා ධනලා තිබෙන එක. මේ ධනය මේ ඉති ඇති ආකාරය අපි හදලා බිඳලා විශ්ලේෂණය කරලා පසුබවා හදලා බැලුවොත් එන ඒක නැත්නම් බස්සටේ අදහස් නැතිනම් මේ කුටි ටික කියන්නේ කුටි ටික කොටස් තමයි තියෙන්නේ. මේ විදිහට මේ දෙකම දැයයන් දානවා. අපිට කුටි කරලා කරලා නැත්නම් පිටි කරලා ඒ තත්ත්වයට පත් කරලා පිටින් දකින්නට පුළුවන් ප්‍රඥා ඇතිකින් විමසන්නට පුළුවන්. මේ විමසන විට මේ කියන සංඥා එකක්වත් නැති වෙනවා. බස්සින සංඥාවක් නැහැ, එළුවේ කියන සංඥාවක් නැහැ, පළතුරු කියන සංඥාවක් නැහැ. ඊට පස්සේ අපිට වෙනවා මෙතන කියන්නේ පතරේ දහස්වක්, ආසන දහස්වක්, ප්‍රතිදී දහස්වක්, වායු දහස්වක්. ඒ බත් දෙකන අපි කතා කරනවා නම් මේ සිතුවා මේ කියන පතරේ දහස්වේ ඒකේ රස්නේ කියන ගතිය, ප්‍රතිදී දහස්වේ ඒකේ තියෙන බස්ව ගතිය ආපෝ ගතිය ඒ බස්සකේ සිඳිලා වගේ තියෙන්නේ. දැන් අපි බස්සකේ බේරුවොත් මේ සිඳිච්ච ගතිය නැහැ නැතිල යන අර සිඳිච්ච ගතිය තමයි වායෝ ධාතුව. මේ විදිහට ධාතු හතරක් මේකේ තියෙනවා මේ අස්ස දකින්නට පුළුවන්. මේ ධාතු හතරට අපි පටවි ධාතුවේ ආපෝ ධාතුවේ තීජ වේ වායෝ කියලා නම් දාලා තියෙනවා. මේ නමුත් අපගේ සිතුවේ තියෙන සංඥා පමණයි. ඒක ඇත්ත වශයෙන්ම පදවි ධාතුව කියන කෙනෙක් නෙවෙයි ආපෝ ආදිත්‍යක ධාතුව කියන එකක් නෙවෙයි සිත තුළ පවතින සංඥා මේ සංඥාවත් අපි අයින් කරලා කලින් සංඥාෙන් දරන්නේ ඒකවල තියෙනවද මොකක්ද පිළිගන්නේ අර පදවි ආපෝ තේජෝ වායෝ කියන වචන දැන් නැහැ ඒවට සංඥා නැහැ එහෙමනම් තිබෙන්නේ හැම වෙලාවෙම ඇති වෙන්නේ නැති වෙන්නේ යන යම් කිසි මූල ධාතු කොටස සියා මාත්‍රයක් දැන විතන මේ මූල ධාතු ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දැන සංඥා පාපම් ඇති වෙනවා නැති වෙනවා මූලයන් වහවහ වේදෙන් නැති වෙන නැති වෙන ක්‍රියාමාත්‍රයක් මෙතන තියෙනවා කියන සංඥාව අපේ පිටට ඇදී මේ වහවහ නැති වෙන ක්‍රියාමාත්‍රයක් කියන සංඥාව අපි පිටින් දාපියා ඒක අඥාන කරන මොනවද කියන්නේ ඔතකොට තියෙන්නේ මොනවද කියන්නද කියලා මෙතන නෙමෙයි මේක ඒකට අපි මේ සංඥාවක් කියන්නේ ඉවත් කළා නම් ඒ නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ධාතු මේ ක්‍රියාමාත්‍රයක් කියන සංඥාව අයින් කළා නම් අපිට තේරෙන්නේ මෙතන මොනවද නැහැ නේද කියන හැඟීම. එවැනි සංඥාවක් මේකක් තමයි විකතුව සංකීර්ණ සංඥාවක් නේද කියලා ඒ සංඥාවත් අපි අයින් කළේ ඒ පූජා කරපු සෑම වස්තුවක්ම අරමුණු කරලා අපගේ සිතේ පරම ශූන්‍යතාවයට පත් කරගන්නවා. මේක දානයේ දෙනලට දාන වස්තුව ශූන්‍ය වශයෙන් දකින ආකාරය. එතකොට ඒ චතුකෝටික ශූන්‍යතාවය තුළින් අපිට සමාධිය පැත්තෙන් දානෙ දෙන්න ලබන සංස්කාරයේ පැත්තෙන් ශූන්‍යතාවයේ එක ආකාරයකින් දකින්නට පුළුවන් ඒ වෙලයි ඒ වගේම ඒ දෙන්න ලබන දාන වස්තුව මේ ආකාරයෙන් ශූන්‍ය වශයෙන් දක්වන්න ගන්න පුළුවන් ඊළඟට දානෙ පිළිගත් නැත්නම් බුදු කෙනෙක් වුණත් පසේ බුදු කෙනෙක් වුණත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් කවරෙක් වුවත් සා බුද්ධණේ වුවත් සුදෙනේ වුවත් සිල් සංගත සත්‍යයක් වුවත් කවරෙක් වුවත් මේ දාණය පිළිගන්නේ අනුසුසුවක් නේ අම්කවරෙක්වත් නෙමෙයි පංචස්කන්ධ ධර්මමයි. දාණය දීමේදී සමාධියේ පිටතොර සමාධියේ පංචස්කන්ධ ලෝකයේ ප්‍රාත්මක වූ ආසේන දාණය පිළිගන්න අය කියලා පවතින ඒ කියන පංචස්කන්ධ ලෝකයේමයි අනුසුසුවක් නේ. ඒවත් වේදනා සංඥා සංකාර විඥාන කාරෝපදී මේ ස්කන්ධ ධර්ම පහේ ඇතිවීම නැතිවීම යාම හැර දාණය පිළිගත් කෙනෙක් සත්‍ය වශයෙන් දානයේ පිළිබඳ දුක කෙනෙක් නැහැ, පසේ කෙනෙක් නැහැ, රහතන් වහන්සේ කෙනෙක් නැහැ, පස්වස් නැහැ. නමුත් අපි සම්මුතිය පිළිපලා ඒ විදිහට කතා බහ කරනවා, ඒ විදිහට කටයුතු කරනවා. ඒකෝට සමාජයේ පැත්තෙන් ශූන්‍යතාවයේද සමාජයේ පංචස්කන්ධයේ පස්කලේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන්ම දානයේ පිළිගත් අය ශූන්‍යතාවයකට පත් කර ගන්නට පුළුවන්කම සමාජයට දෙන්නට ඕනේ. ඊළඟට ඒ දානීය දීමෙන් ලැබෙන ප්‍රතිවිපාක අනාගතයේදී කවුද භුක්ති විඳින්නේ? දැන් Taman දානිය දුන්නා මගේ කුසල ශක්තිය මා මේකේ විපාකපත් අනාගත බවවලදී මේ මේ ආකාරයෙන් අත්දකින්නවා කියන හැඟීම බොහෝ අයගේ සිත තුළ තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේදී දානයේදී මේදී මා එනෑට ප්‍රකාශ කළ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැති යාම හැර මෙතන දානයේදී කෙනෙක් නැහැ කියලා. නමුත් මෙතන බොහෝ දෙනෙක් මම දාණය දුන්නා මගේ දාණය මගේ පුණ්‍ය කර්මයේ ආදී වශයෙන් සිහිපත් කරන අවිද්‍යාවෙන් දැකගෙන ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරාවෙන් අවිද්‍යාව නිසා අපිට විස්තර කරන්නේ අපිට විස්තර කරන්නේ ඒක නිසා අපිට හරියට තේරුම් ගන්නට පුළුවන් නම් මේ දානයේදී මේදී පහළොනේ පංචස්කන්ධ ධම්මයේ ඒ හැර අනිත්‍යවක් නැtei කියලා. ඉතින්දී අපිට තේරෙනවා අපි කලේ මොකද්ද රූපං රූපස්ථාය සංකතං අபிසංකරණ තීවේදනං වේදනස්ථාය සංකතං අபிසංකරණේ සංඥා සංඥාස්ථාය සංඛාරය සංඛාරස්ථාය විඥානං විඥානස්ථාය මේ විදිහට අනිත් පදත් අපිට කියන්නට පුළුවන් මේ රූපය තමා කියලා හිතාගෙන නැත්නම් රූපේ මගේ ආත්මය කියලා හිතාගෙන රූපේ පාදාන කරගෙන රූපේ රූපං රූපස්ථාය සංකතං අභිසංකෝලී සංස්කාරයක් කියන සිදු කරන්නේ. වේදනාවත් ඒ ආකාරයෙන් ග්‍රහණය කරගෙන වේදනස්ථාය සංකල්පයන් අභිසංකෝලී සංස්කාර ධර්ම වේදනාව සඳහා වෙස් කරන්නේ. සංඥාවටත් එහෙමයි සංස්කාරවලටත් එහෙමයි විඥානවලටත් එහෙමයි. අපි වැස්සලේ කුමක්ද පංචස්කන්ධ ධර්ම. මේ හොඳට අපි වැස්සලේ කුසල් කරත් අකුසල් කරත් කවර සංස්කාරයක් කරත් පංචස්කන්ධ ධර්මයන්. ඒ වැස්සලේ පංචස්කන්ධ ධර්මයන් නම් විපාක වශයෙන් ලැබෙන්නේ අර වපුර කුලයට අනුව තමයි අත්සන්න ලැබෙන්නේ. සංසස්කන්ධ ධර්මයන් ලැබුණා නම් අපට අත්දකින්න ලැබෙන්නේ සංසස්කන්ධ ධර්ම. රූපයන් රූපස්සා සංසකන් අත්සන් බලන්නේ රූපයේ පීච රූපේ උපාදාන කරගෙන රූපයේ තුල සිටගෙන රූපයේ මම කියලා හිතාන රූපයේ මගේ කියලා හිතාන රූපස්සා සංසකන් රූපයේ තේසම සංස්කාර දැක්වීමක් සිදු වෙනවා. ඒ වගේම වේදනාව පිළිසම සංස්කාර රැස්වීමක් සිදුවන්නේ සංඥාව පිළිසම සංස්කාර පිළිසම විඥානයේ පිළිසම මෙවැනි සතරාපත සංස්කාර රැස්වීමක් සිදුවන්නේ එහෙමනම් ඒකේ විපාක වශයෙන් අනාගත භවවලදී ලැබෙන ඔය කියන පංචස්කන්ධ ධර්මයි ඒකයි අපි කාමාවචර කුසල් කරපුවාම කාමාවචර ලෝකවල විපාක ලැබෙනවා කියන්නේ. රූපාවචර කුසල් කරපුවාම රූපාවචර කුසල් වල විපාක ලැබෙනවා. අපි එකම රූපේ ඉක්මල අරූපාවචර කුසලයක කරපුවාම අපි අර රූපන් රූපස්කාර සංකතන් අපි සංකල්ප කියන කැලල අතහැරලා කටයුතු ඒක නිසා අර වේදනා සංඥා සංකාර විඥාන කියන අරූප ධර්මයන්ගේ සීතල කටයුතු කරන නිසා අරූප ලෝකවල ඒ ආකාරයෙන් ප්‍රතිසංකල්ප විපාක ලබා දෙනවා. ඒක නිසා මේකේ විපාක විදි මේ කවුද මේ පංචස්කන්ධ ධර්මයෙන් ඇතිවෙන්නේ යම් තමයි කියන පැහැදිලි අවබෝධය දක්න විට ඒකාසත් වේවා අවත හරි අනාගත භවයේදී මේ ධාර්මයේ පුණ්‍ය කම්මෙන් ලැබෙන විපාක සත්‍ය අත්දකින්න මමුත් නැතය අත්දකින්න මගේ ආත්මයක් නැතේ අත්දකින්න ජීවියක් හෝ සත්‍යයක් හෝ සියක් හෝ පුණ්‍යයක් හෝ පුණ්‍යයක් හෝ දක්නට නැතේ මේ සියලුම ධර්ම ඒකාසත් අද මෙන්න දැන් මේ වර්තමාන කලේ පවතින පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම යන්නාසේ එදාට මතු අනාගතේ පහළ වන ඒ සියලුම පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම පැවතීම නැතිවීම යන ධර්මයට අනුකූලව නොවිය යන මේකට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ඇති වෙන විට ඒ ඇතිවන සෑම පංචස්කන්ධ ධර්මයක්ම ඇතිවීම නැති ගියාට පසුව ඇති වී පවතින විට මමයි මගේ ආඥායි කියා ගත්තාට ඒ ආකාරයෙන් මිදෙන්නේ ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් හේතවන්නේ නැහැ නේද කියන හරි අවබෝධයේ පැහැදිලි සත්‍යයට වැටහීම තමයි සිත තුළ ඇති වෙන විට අනාගත පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් ලක්ෂණය වෙනවා. මෙන්න මේ විදිහට සතුටෝත්ක ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන්. සමාධිය පැත්තෙන් දාන වස්තුව පැත්තෙන් පිළිගන්න ලබන සංස්කාරයේ පැත්තෙන් අනාගතයේදී විපාක බිඳෙන සංස්කාරයේ පැත්තෙන්. මෙන්න මේ ආකාරයෙන් ශූන්‍යතාවයක පිළිපදලා ඒ යම් කෙනෙක් දානයක් දෙනවා නම් මේ මහායාන පොත්වල දක්වා තිබෙනවා. ඒකෙන් ලැබෙන විපාක සත්‍ය මෙතෙකයි කියා කියන්නට බෑ කියලා. ඒක සම්පූර්ණ සත්‍යය කියලා මා ශික්ෂාස කරනවා. මොකද මේ චතුකෝටික ශූන්‍යතාවයට පිටපත් කරගත්තාම යම්තා සත්‍ය සාධේ කියනවා නම් ඒ කාර්යවලට ශූන්‍යතාවය දික් වෙනවා. කෙලවරක් අහක් මුලක් දන්නද නෑ යක් උත්තර ඈතට ඈතට ඈතට ගියත් ආලෝක වස්තුවකින් නැන්නත් ඒ යන ඈත අපිට ප්‍රතිස්තරට ගියත් ඒ සියල්ලම ශූන්‍ය දර්ශනයකටයි පස්සන්නේ එතකොට ඒ සංසාර විස්සතෝන සත්‍යයකට පිටපත් වෙන්නේට ඒ කුසල සත්‍ය ඇත්ත වශයෙන්ම අසීමිත දී යුතුමයි. ඒකෙන් දැනෙන විපාක සත්‍ය මෙතකේ කියා කියන්නට නැහැ කියේ යුතුමයි. මොකද ඒ සංසාර අවබෝධයක් ඒකෙන් දැන් කරන්නේ. එනිසා මේ සතුටෝනික ශූන්‍යතාවය අපගේ අපස්පත් වල නැතිුණා මේක ඉතා උසස් ධර්මයක් වශයෙන් මා සැලකනවා බොහෝ සමහර අය දෙනෙකු සීල දෙනෙකුට මා කියා දුන්නා ඒ අය මේ තුලින් අත්දැකීම් ලැබුවා එනිසා මේ අය භාවනා කරන පිළිස් විශේෂයෙන්ම සිට දියුණු කරගත් පිළිස් දියුණු කිරීමට උත්සාහ ගන්න පිළිස් එනිසා මේ කියපු කරුණු ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන හසුව සිත සමාධිමත් කරගෙන ඉස්සලව මේ කියපු කරුණු නැවත නැවත දිනු කරන නිසා බලන්න ඒ විමසන නිසා බලන විට ඔය කියන ආකාරයෙන් යම් කිසි විශ්වතුන්‍ය තත්ත්වයකට බඳු මුළු ලෝකයේ යම්සා සංස්කාර ධර්මයක් නම් මේ සියලුම සංස්කාර ධර්ම දීවිව කිසිවක් නැතිවෙන්නේ අභ්‍යකාශයක් බඳු තත්ත්වයකට පිටපත් වූ මෙන්න මෙහිදී සමාගයේ පිටහැර මෙතන වෙන මොනවද කියන්නේ කියලා විමසනා කරන්නේ සමාගයේ තියෙන දැනීම් මාත්‍රයක් වෙනයි දැනීම් මාත්‍රය දැක්කේ වක් මේ ලෝකයට හතිනේ මගේ ආත්මය කියලා අස්මිමානයකින් යම් කෙනෙක් දැනී සිටිනවා නම් නැත්නම් සත්‍ය දිට්ඨියට පිටලා හිතනවා නම් මේ සදාකාලික ආත්මයන් ඇතේ කියලා. ඒ අස්මිමානයේ හෝ සත්‍ය දිට්ඨියෙන් හෝ දැනී සිටින සත්‍යය මෙන්න මේ කියන දැනීමේ පමණ නේද දැන් සිද්ධ වී තිබෙන්නේ. ධම්මයේ මේ දැනීම නිරුද්ධ වී ගියානම් මෙතන සත්‍ය දිට්ඨියට පිටානට දැනෙන්නේ නැහැ. මේ එදෙසින්ම ඒක යහා ගැඹුරු අවබෝධයකින් යුතුව ඒ සියුම් දැනීමත් වහා පහනක් වී ඉතිහාසයේ නිවියාමක් දැකීම තුළින් කිසිවක්ම නැති තත්ත්වයකට පිටපත්ව අස්මානිය කියලා ගන්නට මම කියලා ගන්නට මගේ කියලා ගන්නට ආත්මය කියලා ගන්නට මොකක්ද මෙතන ශේතවන්නේ කියලා පැහැදිලි ලෙසම සමාජපත්කත් කරගන්න පුළුවන් වෙනවා. ඒක විකම සමාහට ඉස්සෙන්නට පුළුවන් වෙයිදී මේක තමයි මේ භාවනාවේ කියලා සමාහයට ඒක කෙරවල නොවන්නට පුළුවන් ඒ නිහඬ තව කටයුතු කරන්න පිළිවන්නත් පුළුවන්. මේ හේතේ කෙනාගේ ප්‍රඥාව මත සමාධි මට්ටම මත අවබෝධ වෙන අවබෝධ වීමක්. නමුත් ඒකම කෙලවරයි කියලා අපි කියන්නේ නැහැ. මොකද සමහර විට මේ නිහා මට්ටමකදී වුවත් කෙනෙක් මේ පිටට අවබෝධයක් හැඟීමක් ඇතිවන්නත් පුළුවන්. මේක තමයි කෙලවර කියලා. මොකද ඒ නිහාට කරන්නට පිටුවක් නැහැ කියලා අවබෝධයක් ඇති වෙන්නේ. නාපරම් නිස්සත්තාති පජානාති කියන්නේ බුදුහාමුදුරේ ඒකටයි මේ නිහාට කරන්නට මොනවද තියෙන්නේ මොන ධර්මයක්ද විමසන්නේ මොන රූපයක්ද තමාට වෙන අනිත්‍ය වශයෙන් හරි දුක් වශයෙන් හරි අනාත්ම වශයෙන් හරි චතුරාර්ය සත්‍ය වශයෙන් හරි දකින්නට තියෙන කිසිවක් නෑ මොන නාම ධර්මයක්ද මෙහිදී දකින්නට කිසිවක් නෑ එහෙමනම් මොකක්ද පිට ඉතිරිලා තියෙන්නේ මොකක්වත් නෑ මෙන්න මේ පරම ශූන්‍යතාවය පවා මාතුවා ඒක අවසාන නෙවෙයි කියලා මේ පරම ශූන්‍යතාවයේ අත්දකින්නේ කවුද කියලා නුවණින් දැනගන්නකොට කවුද මේ පරම ශූන්‍යතාවය රැක්කති මෙන්න මේකට නිති පිළිතුර ලැබෙන විට සමාගයේ අභිප්‍රාය ඉදවනවා ඇති හොඳයි එතකොට අප මේ ලක්ෂා කියපු කරුණවලින් මේ පසු කියපු කරුණු ටික බොහෝ දෙනෙකුට නිතේරෙන්නට ඇති අපි කෙසේ එකක් ඒ කරුණු ටික නැවත සානාන්තය කරලා කියන්නම් කෙටි කරලා අපි දානයක් දුන්නාට පස්සෙ ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය ලෞකිකකට සම්බන්ධ ලබා දීමට පමණක් හේතු වෙන නිසා නිවන් දැකීමෙන්නට එකේලේ වේදන ආකාරයෙන් පස්වෙස්සාවක් කලේදී නුවණින් විමසීමක් කලේදී කියන එකයි ප්‍රකාශ කළේ. ඒ නුවණින් විමසීම කලේ ආකාර රාශියක් අපි ප්‍රකාශ කළා. මේ නිදී අපි ප්‍රකාශ කළේ මේ ශූන්‍යතාවයෙන් දකින්න පස්වෙස්සාවක්. එෙහිදී හතර ආකාරයෙන් දකින්න ලැබෙන ශූන්‍යතාවය සමාධිය පැත්තෙන්, ධාම වස්තුව පැත්තෙන්, පිළිගන්න ගමන පැත්තෙන් සහ ඒ වගේම අනාගතයේදී මේ ඵල විපාක අත්දැකීම සංසාරයේ පැත්තෙන් මේ ආකාරයට පිටපත් වූාට පසුව පරම ශූන්‍යත්වයකට පිටපත් වූොත් එන ඒ ශූන්‍යතාවයේ පවස්නා දෙන්න පවා අනිත්‍යනාත්ම දක්ෂණ වශයෙන් අවබෝධ වූ ඒ සියල්ලම නිවිඥාන තත්ත්වයක් ඇතිවෙන්නේ ඒ නිවිඥාන තත්ත්වයක් ඇති වූ නිවිඥාම කවුද අත්දකින්නේ කියලා හරි විමසීමක් කරන විට ඒකට නිසිතිතර ප්‍රඥාව තුළින් ලබා දුන්නොත් සමාධිය තුළින් ලබා දුන්නොත් එය භාවනාවේ කෙරෙහි වේ. මේකයි මේ දක්වා දුක කතාවේ ඒක සත්‍යය. ඒතකොට ඊට පස්සේ මේ හරි ප්‍රකාශ කරන නිදානේදී මේ ආනිසංස වේලාම් සූත්‍රයේ පාදක කරගෙන ඒ වේලාම් බ්‍රාහ්මණයා ඒ සාවිකාල මහා විකාර පරිත්‍යාගයක් දාන පරිත්‍යාගයක් කළා. ඒ සෑම දානයකටම වඩා ඉතා උසස් වුණා ඒ සෝවාන් වූ එක්කෙනෙකුට එක් ආහාර වේලා පූජා දෙන්නේ අත්තර ගන්නට පුළුවන් නේ කියලා එක් සෝවාන් වූ කෙනෙකුට එක් ආහාර වේලා දීන තුන දැන පුණ්‍ය ශක්තියට වඩා වැඩි කියලා පිටපාස් කළේ විදිහට ඒකේ වැඩි වැඩියෙන් පුණ්‍ය ශක්තියක් ලබන ආකාරය ප්‍රකාශ එන්නම් දැන් කල්පනා කරන්න. අපි මේ විදිහට අතිවිශාල මහා පුණ්‍ය සංගය දැනගන්න ආකාරය දානමය පුණ්‍ය පරිශ්‍රය අවස්ථලා. ඒ වගේම ශූන්‍යතාව පරිසංගතෝ ශූන්‍යත පරිසංගතෝ ධර්මයකට හැම පන්දීමට අව අවස්ථාව ලැබුණා. මේ අවස්ථා දෙකෙන්ම අපට අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා. අපට මේ පුණ්‍ය ශක්තිය තුළින් අප බලාපොරොත්තු වන ආකාරයෙන් අමා මහ නිවන් සැනසීමට දීසානකට යම් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි කලින් තුන් දුන්නා ඒ දන් දීමේ කුසල ශක්තිය අප නම් මේ ජීවිතේ මාතාරෝ මහතාට අපි මේ ධර්මයේ ඒ ඇයට ප්‍රකාශ කරේ නැහැ බොහෝ ඒ ඇයට මේ ධර්මයේ තේරුම් ගන්නට නැහැ නිසා ඒකේදත් අපි මේ දක්වා කරපු ඒ සෑම දිනම නැවතත් ඒ ඇයට අපි අනුමෝදන් කරමු පෑන් වදිනවා නම් පෑන් වදන්න අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා එහෙමනම් කල්පනා කරන්නේ එතන මාතාවකත් ඒ කියන අප අපේ විදිහටමත් වෙන ඒ මාතාවකත් නමෝදන් කියන ඒ මාතාවකත් කරන්නේ සියලුම නැවතත් අපි අනුමෝදන් කරනවා නැවතත් ඒ මේකින් අනුමෝදන් නිසා මේකින් අනුමෝදන් වීම තුළින් ඒකාන්තයෙන්ම දෙන්න ආන්තිය සුවය පුදා වේවා නිදුක්ඛාන් යෝගී සාසුකත් සාමාමා දෙවියන් සැසෙත්වා කියේ ඊළඟට දෙවියන් දෙන්න ආපාසත් හදගෙන දාසාගෙන ආපාසත් හදගෙන සාදේවානම් සාදේවානම් මේ ඇයට මම කියනවා මම දෙනවා දෙනවා මම කියන්නේ ඉන්න පහ සත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කියනවා දෙපැත්ත කැපෙන කඩුවක් යම් කිසි පුරුෂයෙක් ඇවිල්ලා අතින් අල්ලලා නමන්නම් දිගහරින්න නැවත අපුරවන්න නැවත නමන්නම් කියලා එනවා නම් ඒක කවදාවත් කරන්න බැහැ. මොකද අතින් අල්ලලා නමත අපට ලැබෙනවා මේ ස්වාරේස් පස්සන ඒ පුදුයාම දේශයට දේවලට පස්සන. මේක තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. අන්න ඒවා බලන්න මෛත්‍රී ධ්‍යාන සිත් නැති කෙනෙක් සිටිනවා නම් මේ ධ්‍යාන සිත් ධ්‍යාන සිත් දිනු කරගෙන සිටින කෙනෙක් සිටිනවා නම් ඒ ධ්‍යාන සිත් දිනු කරගත් තැනට යම් කිසි අමුලකේ කියලා මෙහාගේ සිට විශ්ිෂ්ඨතාවම කායට කායික පීඩා කරන්න මානසික පීඩා කරන්න භාවනාව කරන්න කියලා ඇවිල්ලා කරදර පීඩා කරනවා නම් ඒ අමනුෂ්‍යාම දුකට විරුද්ධට පත් වෙන අය ඒක නිසා පුළුවන් තරම් මෛත්‍රී භාවනාව දිනු කරන්න කියලා ඒක තීසෝ විනිශ්චය බවට නැත්නම් ධ්‍යාන සිතක් බවට පත් නැවත නැවත වඩන්න කියලා ඒක ප්‍රකාශ කරා. ඒක අමතරව පොළ සූත්‍රය කියලා ඒකෙම තියෙන තව සූත්‍රයක් මේ දෙයක් වැඩිපුරම ඉස්ත්‍රීන් පවණක් නම් තිබෙන්නේ ගැහණු විතරයි ඉන්නේ කියන්නේ නැත්නම් ඒකද පහසෙන්ම කොරුන් දැකලා ඕනෑ දෙයක් කරලා හොයන්න දැනුණා ගන්නට පුළුවන් තේ මෛත්‍රී භාවනාව දීපු කරලා ධ්‍යාන සිද්ධාද පත්තර මේවා වසීතර නැති ලෝකාවචරයන් මහාන කෙනෙක් විශ්වක් හෝ විශ්ණියක් හෝ ගාමිණී කෙනෙක් හෝ අවරකට හෝ ඒ විදිහට මෛත්‍රී භාවනාවෙන් ධ්‍යානසිත ප්‍රගුණ කරන වාසය කළ නැත්නම් අමනුෂ්‍යයන් දැයිලා පහස්යෙන් පිට විශ්ිෂ්ට ගන්න පුළුවන් මේ පායක පීඩා කරන්නට පුළුවන් මේ භාවනාව පඩක් අපට ගන්න පුළුවන් මේ දීලාපාර පරිපෝධ ඇති කරන්නට පුළුවන් කියන සිතුවම්. ඒ තමයි මහා දේශෝත්‍රේ ප්‍රකාශ කරන බොහෝ පුරුෂයන් සිටින ගෙදරක ඉස්සින් අල්පව ගෙදරකට පහසෙන් මොළකට ඇවිල්ලා මේ ඒක තියෙන බලයෙන් වරසම් කරගෙන යන්නද බෑ. ඔබට පුරුෂය කොටස් සිටින. අන්න ඒ වගේම මෛත්‍රීසිත ධ්‍යානාස්පතෙන් වශී කරගෙන සිටින කෙනෙකුට භූත අමෘතය ඇවිල්ලා පීඩා කරන විට කරදර කරන විට කරන්නට හිතන විට ඒක කරන්නට ලැබෙන්නේ ඒගොල්ලෝ අර පුරුෂය වැඩි දෙයකට එන පුළුවන්. ඒගොල්ලන්ට පහසුවෙන් දෙන්නට බෑ පාවිච්චි කරන්න. ඒ නිසා මාන්නේ නම්බලා මෙත්තානෝතේතෝ විමුක්ති භාවිතා භවිතති භෞතිකරුන් කියලා දෙන්නවා කියන මෛත්‍රී තේතෝ විමුක්තිය භාවිතා කරන්න දේ භෞතිකරණය කරන්න දේ නැවත නැවත වඩන්න දේ. ඒ නිසා මෛත්‍රී ගුණ විශේෂාත්මක අවශ්‍ය වෙන ධර්මයක්. මේ භාවනාව විරුපක්ෂීතව කරනවා. මම යන්නට අවශ්‍ය කියනවා නෙවෙයි මම. මානසික අවශ්‍ය නැහැ මම යන්නට. මයි තේරුම් ගන්න යන්නට පුළුවන්. නිරුපක්ෂීතව භාවනා කරගෙන යන්නට මයි තේරුම් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා.